ශ්‍රද්ධාව සම්බන්ධ තියෙනවා. මෙතෙන්වත් පැහැදිලි මේ දක්වා ආනාපාන සමාධි භාවනාවේ සමතයක් වශයෙන් ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුව පිළිතර ප්‍රයත්න බොහෝ දෙනා සමාධි ශික්ෂණ යොදන්නට සමානයි. ඒ හිතේ කුමකාවෙන්නේ සමාධිය අපේ භාවනාවට සම්බන්ධ අවශ්‍ය කාරණාවක්. විශේෂයෙන්ම සමාධියේ සමත භාවනාව පිළිබඳ ලබා ගන්න පුළුවන්. විපස්සනා භාවනාවේ සමාධියක් ලබා ගන්න පුළුවන්. මොන යාමක අවශ්‍ය ප්‍රමාණයේ සමාධි විපස්සනා භාවනා පිළිබඳව මිනිසා මාතෘකාවට මේ ආනාපාන සතිය සමාධි භාවනාව විපස්සනා කරන භාවනා කරන ආකාරය තමයි දැන් මේ දායකත්ව කරන්නේ. අභිරමයේ විපස්සනා පිළිබඳ හඳුනාගැනීමක් සිටින් සරල වශයෙන් පිළිබඳව බලාපොරොත්තු වෙනවා. විපස්සනා කියන්නේ දර්ශනා කියන්නේ විශේෂයෙන් දැකීම. දර්ශන කියන්නේ දැකීම. ඒ කියන ප්‍රසන්නයේදී නිසා විශේෂයෙන් දැකීම නැත්නම් ඇත්තටම දැකීම යන්නේ ඒක අපේ කරගන්න පුළුවන්. අප බොහෝ දක්ෂ දේවල් දකින්නේ ඇත්ත ඇත්තටම නෙමෙයි. නැති දෙයක් ඇති ආකාරයෙන් බොහෝ විට අපි දකිනවා. සාමාන්‍ය ජීවිතයක අපි දකින දේවල් වල අපි දකින්නේ අනිත්‍යයක් නෙවෙයි. ඒ දකින දේ පෞද්ගලික සහ ඒ හැදේ පමණයි. අනිත්‍යයක් අපිට කියවෙන දකින්නද සම්මත වර්ණය දකිනවා ඒ වගේම ඒකේ හැදේ ස්වરૂපය අපිට පේනයි. ඒ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදි දකින්නට හැකියාවක් නැහැ.

තව කෙනෙකුට අවශ්‍ය නම් ඒක ලබන්න පුළුවන් මෙතන ජෛවිකයට එක එකක් එකතු වෙලා තියෙන මේ වැඩි කොටස් එක දෙන්නේ. එතකොට මේ වැඩි කොට සම්මෝහයක් තියෙනවා. මේ වැඩි කොට සම්මෝහයක් කියලා මෙතන රකින්න දෙන්නේ. අර වැඩි කොට එකටගෙන ඒක ධන වශයෙන් අරගෙන දකින්න දෙන්නම තෝරන එකක් පුළුවන්. අමුතේකට දැක්කේ කියන්නේ මොකක්ද? තව කෙනෙකුට ඊටත් එහා නුවණ කියන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ දැනට රාශියක් නම් මේ සෑම වැඩකදී ගුණ තියෙන්නේ එකම ධර්මයේ කාර්යයක්. ඒ නිසා මේ වැඩකටයක් අපි කියවට මේ වැඩකට අපි පිටික කුඩු කරලා මෙතන වැඩකටයක් දර්ශනය වෙන නැහැ නේද කියන අවබෝධය ඇති වුණොත් ඒක ඒ අවබෝධය දැනීම ආරම්භ කරලා උපත් වෙනවා. තවත් කෙනෙක් ඊටත් එහා දිනුනා මේ වැඩි කෙනෙක් පිටතරාට පසු කුඩුකරන පිටිපස්සේට වඩා පස්සේ තමයි මුල කරපු හතරක් ඇර අන්තිමට මේ කියලා දැකීමක් ඇති කරගත්තා නම් අර හැම දිනකටම වඩා උසස් දැකීමක් ඒක කියලා කරගන්නවා තවත් කෙනෙකුට ධර්මයන් කරලා මේ කියන මූලදාස හතරම මේ මූලදාස හතරේ ස්වરૂපය නිරන්තරයෙන්ම වෙනස් වෙන එක විතර ඉතිරියේ පවතින ධර්මතාවයක් නෙවෙයි කියලා. අවබෝධ කරනවා නම් හැමදිනම වන උපසම්පස්සනයක් ඇත්තටම කියන දැකීමක් ඒ පොදුවේ ඇති කරනවා. ඒකෝර අපි අර වැඩි කොට කියලා එකපාරටක් නැදීම නැති දෙයක් ඇති දෙයක් අපි වටහා ගන්නවා. ඒ විදර්ශනා වශයෙන් අපි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නියම தත්ත්වයේ නියම ආකාරයෙන් අවබෝධ කරගන්න. ඒක අවශ්‍ය වෙනවා. ඒ යථාභූත නාම දර්ශනය ඇත්තට කියන දෙකම අපිට තාමත් අවශ්‍යයි වෙනවා. එහෙනම් මේ ඇත්තට කියන ඒ සංස්කාර ධර්ම වල නියම ස්වභාවය අවබෝධ කරගන්න. සංස්කාර කියන වචනේ වේද අවස්ථාවේදී විවිධාර්ථ දැක්වීම සඳහා ප්‍රයෝගික කරනවා. මේකේ මේ සංස්කාර කියන වචනේ අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම හටගත් සියලුම සංස්කත ධර්ම වල. මෙලෙස මෙහා පහළ සෑම ධර්මයක්ම සංස්කාර කරනවා. ඒකෝ ඒ සෑම ධර්මයක නියම තත්ත්වයක මගේ නියම තත්ත්වය අවබෝධ කර ගැනීමයි විදර්ශනාව කියන්නේ. ඒ නියම තත්ත්වයේ දුර ගාමී මානසික මේ වචන වලින් ප්‍රකාශ කරන සත්‍ය සංස්කාරක අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා. ඒ ආදී වශයෙන් දක්වනවා. හය ධර්මා වය ධර්මා විදාන ධර්මා නිරෝධ ධර්ම මේ ආකාරයෙන් දක්වනවා. විශේෂම සංස්කාර ධර්මයන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මය ඒ වචන තුනේ ගන්නවා. ශෝණේ වත්ච්චය. කයදම්මා ශේෂයෙන් ජීවිතයන් දිවිගියන් ධර්මය. වරදම් මා මේවා විපරිණාමයේ වෙනස් ස්වරූපයක පස්සන ධර්මය. විරාග ධර්මා නිරේත ධර්මය නිරෝධ ධර්මා නිරුද්ධ වියන් ධර්මය කියලා. යම් කිසිම පැතිමක් පැතිකර ගන්නා මේ දර්ශනය යහපත් පැතිමක් සම්මාදිටියක් දක්නා දෙන්නේ. ඒකමනේ අප නිවන සම්ම සම්මාදිටිය කියන අංගය අත්‍යවශ්‍ය වශයෙන් දිනු කරගන්න. සම්මාදිටිය දිනු කරගන්නේ නැතුව කිසිම කවුරුත් කරනවා නම් එනිසා සම්මාදිට්ඨිය අපි දිනු කර ගැනීම කරගන්න ලබන්නේ විපස්සනා භාවනාවේ ඇත්ත අපිට කියන දෙකීමට සම්මාදිට්ඨිය කියන එක වෙනත් අවස්ථාවකදී විඳාපාරේ විස්තර කරන ලබනවා කියන්නේ සාමාන්‍ය ලෝක සත්‍යයෙන් සම්මාදිට්ඨිය කියන කොට අවස්ථාවේ සම්මස්සන සම්මාදිට්ඨිය යන දෙක කර්මයන් තුළ ලැබෙන කියන එක සම්මාදිට්ඨිය. سمنا سماج سے مق سماد کی پڑھ سماجی سے ایکشنا سماجی سامان نیم لے پک اپنا اپرا ہے එතකොට විශේෂයෙන්ම සම්මාදිට්ඨිය විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ පතමාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා සංකප්පිතේ දුක්ඛේනාන දුක්ඛ සම්දේනාන දුක්ඛ නිරෝධේනාන දුක්ඛ නිරෝධාමේ පරිපදානාන මයමිච්ඡ පිටිකේ සම්මාදිට්ඨිය කියලා දක්වලා තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය විස්තර කරන සම්මාවස්ථාවදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුක දුක් ශක්තිය දුක් සංකේ ශක්තිය දුක් නිරෝධ ශක්තිය දුක් නිරෝධ ගාමී පතරා ශක්තිය මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් කලාවෝ ඒකයි සම්මාදිත අන්තයේ අවබෝධය ලබා ගැනීම සඳහා යන ප්‍රවාහකම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් කලාවෝ ලබා ගැනීම සඳහා සංස්කාරයන්ගේ නියම තත්ත්වයේ තේරුම් ගැනීමයි අපි විපස්සනා භාවනාවෙන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ දැන් අපි ජීවත් වෙන සංස්කෘතිය දුක්ඛයන අවශ්‍යුනේ ඒ වගේම මැෂේ විශ්ව යන කය තමයි බයිකම්මා උපරිමයෙන් වෙන ශෝකයේ බැඳෙන ස්වභාවයක් පත්නයි ඒ වගේම මේ තමයි විලාසයන් අතෝ සම්බන්ධ වෙනවා මේ ධර්මතා අවබෝධයෙන් අපි දතුරක් විශේෂයෙන්ම අනිත්‍ය කියන එක අපි දකින්න දුක්ඛ සත්‍යය. දුක කියන එක අපි දකින්න දුක්ඛ සත්‍යය. එනම් කය සම්මා වය සම්මා දුක්ඛ දකින්නේ දුක්ඛ සත්‍ය. දැන් අනිත්‍යකේ දුක්ඛ සත්‍ය දකිනවා කියන්නේ අපි අනිත්‍ය දකිනවා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. යතනික සංසං දුක්ඛං කියලා ප්‍රකාශ කරනවා. යමක් අනිත්‍ය නම් ඒකම හැදී දුක කියලා කියනවා. එහෙනම් මේ සියලුම සංස්කාර අනිත්‍ය නම් ඒකම අපිට පෙන්නන්නේ දුක් සත්‍යය. දුක. ඒක අනිත්‍ය කියන අපට දුක දුක් සත්‍යය කියන්නේ අර ශේවන ධර්ම බැහැරන ධර්ම දුක්නාමයෙන් පස්සෙන් ධර්ම තුළින් අපිට පන්නන්නේ අනිත්‍ය නම් දුක් සත්‍යය. දුක් වශයෙන් අනිත්‍ය සංස්කාරය දුක් වශයෙන් සංස්කාර දෙන්න පුළුවන් අපි අවබෝධ කරගන්න දුක් සත්‍යය. ඒකේ සම්මාදිකේ දුක් සත්‍යය අපි අවබෝධ අවබෝධ කරගන්නේ සංස්කාර ධර්මයේ ඒ කියනවද ධර්මතා අවබෝධ කරගැනීම ඒ. කොහොමද චතුරාර්ය ධර්මය අවබෝධ කරගන්න නිවන්නට බෑ. ඒ නිවන්නේදී අපට විපස්සනා සම්මාදිට්ඨිය සම්මත ඒකයි අපි මේ භාවනාවේ කියන්නේ. එතකොට අනිත්‍ය ඒ වගේම කෝට්ටම්මා වරදම්මා කියන කොටස් දෙකෙන් තමයි අපි සම්පේ සත්‍යයක් ගන්නවා. මොකද යතන සංකම් දුක්ඛ යමක් අනිත්‍ය නම් ඒක දුක්ඛයි. ඒකෝට ඒක දුක්ඛ සත්‍යය. ඒකෝට දුක පහළවන්න පුළුවන් නිසාද මේ අනිත්‍යක පස්සෙන් නිසා දුක ඇති සංකේතයක් වෙනවා. ඒක නිසා ඒක අපේ දුක්ඛ සංදේශයක් දක්වන්නේ. මම කියන්නේ ප්‍රශ්නාව ගැන සාකච්ඡා එතකොට ඊට අමතරව අපි මේ විපස්සනාවට ගන්න ලබන අපේ පංචස්කන්ධ ධර්මයන් දැක්කේද මේ අනිත්‍යතාවයේ අනිත්‍යතාවය දකිනකොට ප්‍රපාණ වස්නාදී ධර්මයන්ගේ අනිත්‍යතාවය දකිනකොට පුත්‍රයන් වහන්සේ පෙන්වන දෙන්නම් කරලා සමුදිතකම් පක්ෂීවා පාරමිතිය වදනම් පක්ෂීවා පාරමිතිය වගේ සංකේතයන් මාන්පස්සේ පක්ෂීය යටදී ඒ විතරක්වත් යනකොට මේ අනිත්‍ය යනකොට ඒ අනිත්‍ය යන ධර්ම පහළ හේතුන් ගැන කතා කරනවා අපි උදාහරණයක් විදිහට වේදනාවන් විශ්ලේෂණය කරත් මේ දස්නා භාවනාව තුළින් අත්දැකීම වේදනාව ඇතුලේ ධම්මයේ කොටනම් ඒ හේතුන්ගේ අනිත්‍යතාවයක් දක්වන සම්මේ ධම්මානුපස්සී සම්මේ ධර්මවා ඇතිවීමේ හේතුව දක්වන. ඒකත් අපි ඒ සංස්කාර ධර්මෝත්ම දුක්ඛ සත්‍ය සම්මේ සංස්කාර දුක්ඛ. ඒ ඒ සම්මේ අනිත්‍යයෙන් විපරිණාමයේ සබස්සන ධර්ම තුනෙන් ධර්ම තුනේ දුක්ඛ දුක්ඛ දුක්ඛ කියලා දුක දැකීම තුළින් අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන අතර මේ ධර්මතා වේපරි සංකේත සත්‍යය දක්නා මොකද මේක ධර්මයන්ගේ ඇතිවීමේ හේතු සහ ඒවා නැති දකින්න නිසා ඒකත් අමතරව අනිත්‍යතාවය කියන අපි දුකක්ම අත්දැකෙන නිසා අනිත්‍යතාවයේ දුකක් කුසලයෙන් හේතුවන නිසා අපි ඒකෙන් දුක් සත්‍යය සංකේත සත්‍යය අවබෝධ කරගන්නවා. දුක් සත්‍ය සංකේත සත්‍ය කියන ඒ ආසත්‍ය දෙක අපි විදර්ශනා මාර්ගයෙන් ඒ ආකාරයෙන් අවබෝධ කිරීමට යන්නේ. ඊට අමතරව මේ මාර්ග ශක්තිය කියලා කියන මේ දන්නා නිවන යන මාර්ගය කියන සංස්කාරය සංගමාදී අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම සුණ්‍ය අනාත්ම වශයෙන් බලන විට සුණ්‍ය සුණ්‍ය වශයෙන් බලන විට විරාග ධර්ම නැති ධර්ම වශයෙන් මේ සංස්කාර ධර්ම සම්මර්ෂණය කරන ප්‍රමාණය කරන විට අපි අවබෝධ කරන්නේ අපි දිනු කරන්නේ මග්ග සත්‍ය චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍ය අපි අවබෝධ කරගන්න. මොකද මේ නිවන් යන අවශ්‍ය මාර්ගය උපදින කරන මේවා විලාසන්නේ කියලා නොවැදීම ඒ මාර්ගය වෙනවා. මේවා දුන්න ක්‍රමයේ කියලා දැකීම ඒ මාර්ගය වෙනවා. මේවා අනාපදන්නේ කියලා අවබෝධය ඒ මාර්ගය වෙනවා. විශේෂයෙන්ම යසක්තියෙන් සෝවාන් වෙනකොට ඒ අනාත්මයෙන් කලින් පැහැදිලි අවබෝධයක් අපේ තුල ඇති වන්නතන ඕන. ඒක වෙන ක්‍රමයකින් නිවන් යන්නට බෑ. එතකොට ඒ අනාත්මයෙන් අනාත්මයි ශූන්‍යයි. ඒ වගේම විරාග සංහා විරාගයට පත් වූ නෑ කලින් ධර්මස්කලේ ධර්ම කියන අවබෝධය සමාධිය හදවතට භාවනා කරන විපස්සනා භාවනා කරන පහළ වෙන ආකාරයේදී අපි දිනු කරන ලබන්නේ ආර්ථ සතිය. එතකොට මේ කර්මය බලයෙන් අදාළ දෙයක් දීලා අහන්නට විශේෂයෙන්ම දසාරසත් බණ්‍යාව ඥානවත්නා භාවනාව කරේ මුළු කරන්නේ ධානයේ දිනුවන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රශ්න අදිනවා මේ කරන්නේ. දැන් කරන්නේ කොහොමද ධානය කියන්නේ කොහොමද කියන දේ තේරෙනවා. ඒකෝට අපි මේ භාවනාවේ බලාපොරොත්තු වෙන නිවන සාක්ෂාත්කාරය. යකත් ඒකෙන් තමයි මාතෘකාව. නිරෝධ සමාධි මුද්දින්න ධර්මයේ කියලා දකින තුල දකින විට විශේෂයෙන්ම තමන්ගේ අන්තර්සම්ප ධර්මයන්ගේ නිරෝධයේ සත්‍යකේ නැතුනේ අපි අවබෝධ කරගන්න අනිත්‍යත්වයේ නිරෝධ සත්‍යය නිවාසය. එතකොට ප්‍රේමයට ආකාරයෙන් සතරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට ගන්න උත්සාහය තමයි විපස්සනා භාවනාවේ මේ විපස්සනා භාවනාවේ මෙලෙසම මේ ප්‍රඥාව නැති නොවන අයට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අඥානන්තයන් ධම්මෝ සමන්තෝ දුක්ඛංශික සෝමපතක් නමදී ධර්මයෙන් ප්‍රඥා වන්තයන්ට වෙන මොඩයන්ට නෙවෙයි ඒක බුදුන් වහන්සේ මායක කරන්නේ කියලා. ඒතකොට මේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ දර්ශනා භාවනා කරන්නේ ප්‍රඥාව කියන එකයි. සුපර්ණා භාවනා කරන තමයි සම්මාදිට්ඨිය දිනු කරන්නේ ඒකෙන් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ ඒකෙන් තමයි අපි ජීවන සාර්ථක කරන්නේ අන්තිශේෂනේ එතකොට ඒ විදර්ශනා භාවනාව කියන්නේ මුකම් පිළිගෙන අපිනවා කියන බල බල ඉඳලා කිසියක් ගන්න නැතුව දැනෙන දැනෙන කියලා සාමාන්‍ය ජීවිතය කරගන්න පුළුවන් ඒකෙන් නිදීම මාර්ගය තමයි විශේෂයෙන්ම විපස්සනා භාවනාව දිනු කරන්නට නම් අප තුළ ඇතිවී යුතුයි යම් යම් අවබෝධ විශේෂම නාම රූප ගැන අවබෝධයක් අප තුළ තිබිය පංචස්කන්ධ සංඥා, උපස්කන්ධයේ වේදනා සංඥා, සංඥා සංකේ සංස්කාර සංඥා විඥාන සංකේ කියන මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව දැනෙන අවබෝධයක් අපි ඇති කරගන්න ඕනේ. ඒ වගේම ධාතු පිළිබඳව පතවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියන මේ ධාතු හය පිළිබඳව පොඩ්ඩක් අදිවන්නට ඕන. මේ නැත්නම් ධාතු ධාතු හෝද ධාතු ධාතු විඥාන ධාතු ආදී වශයෙන් දක්වන්නේ අෂ්ටමාරස ධාතු ධාතු ආකාශ ධාතු. ඒවා පිළිබඳ හැඟීමක් අවබෝධයක් ඇති කරගන්න. ආයතන කියලා කියන සහාය සෝදාන ධනාත්ම වරාකාරම මනසිකය. මේ ආයතන පිළිබඳ උදා සමතර සම්පස්කාරයෙන් සම්පස්කාරයෙන් මාත්‍යාවෙන් දක්වන්නේ සම්පස්කාරයෙන් පිළිබඳ අවබෝධයක් ඇතිවෙන අපිට කියන්න සමාධි කියනවා නේද? සමතර අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ලක්ෂණයන් ගැන අපි අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මෙම කියන අනිස්කාර මේ සංස්කාර සත්‍යයෙන් බැහැකින් යන ආකාරය අවබෝධ කරගන්නපත් කටයුතු පටිච්චසමුප්පාද ඥාන අවබෝධ කරගන්නට අපි මේ විදර්ශනා භාවනා කරන හේතුපත් දකින්නට ඕන හේතු සහ ඵල හේතු මම ඒක ඉන්නක් වශයෙන් ඵලයේ විදිහම ආකාරය දකින්න හේතුඵල දකින්න ඕන ඒ චතුරාර්ය සත්‍යය මේ විදර්ශනා භාවනා කරන අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් කරගන්න ඕනේ විදර්ශනා ඥානයේ සිටතල පහළවන්නේ. ඒක තමයි මේ කියන කරුණු ධර්මයේ තව පොඩක් අනුමාන කරන්න මේ කටයුතු අපේ ජීවිතේ මේවා පිළිබඳ අවබෝධය බපාරණාවකින් අපි ලබනවා. මේ එක එක පිළිබඳ අනිත්‍ය හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාපරම්මා සම්මා විරාග සම්මා නිරෝධ සම්මා කියනාකාරයෙන් මේ කියන එක ධර්මයක් නේ කියපු එක ධර්මයක්. අනිත්‍යයේ අනාත්මයේ ශූන්‍යය. ශේවන ධර්මයේ දැවෙන ධර්මයේ පරිණාමයේ පත්තන ධර්මයේ මොනේතු අත්‍යලේක ධර්මයේ නිරෝධිය ධර්මයේ අවබෝධය. අපි ඒක ගන්නවා භාවනාව. මේ කියන කර්ම පිළිබඳ දැනීමක් කියනවා නම් ඒක සහපත් දැනීමක් සම්මා විද්‍යාවක්. ඒ සම්මා දිට්ඨිය අපට දැකීම. අදින තුන තුන දෙන්න බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම මේ දේශනා අහලා ඊගාදාර පොත්පත් කියලා ඒ කරුණ ගැන මනා පැහැදිලි අවබෝධයක් ලැබෙන සාකච්ඡා කරනවා. ඉතින් මමලා විනාය සමල සාකච්ඡා කරලා ඒ අයගේ පොත්පත් කියලා නෙවෙයි. අපි අදිටකටේතුන් දැනුමක් අන්නේ මේ දැනුමට කියනවා බහුසුතමය වශයෙන් ඇති කරන බොහෝ දේවල් අත්හත් දැනීම සුතමය වශයෙන් ඇති කරලා ගන්න. මේක පරිණාමය ඇති කරගන්න පුළුවන්. මේක විතරයි මට මෙයාට ලබා දෙන්න පුළුවන්. සුත්තමේ ඥානෙ මෙයාට ලබා දෙන්න මට පුළුවන් ඉස්සර නැත්නම්. යම්නම් කරුණු කියලා දෙනතුනේ ඒවා මම අවබෝධ කරගෙන නැවතනක් අහලා ඒවා නැවතනක් පරිශීලනය කරලා අධ්‍යයනය කරලා ඒ මෙයාගේ හැකියාව ඇතිලා ආකාරයට අවබෝධයේ පිටත දාන්න ඉස්සර නැත්නම්. ඒ සුත්තමේ ඥානය විදර්ශනා භාවනාවට අවශ්‍යයි. කලින් කියපු ස්කන්ධතාවය පරිදි සම්පාදනය කරලා ලක්ෂණ ධර්මාදී විවිධ සමුති බලව ඔයනලද සුතමේ වශයෙන් ගන්නද අසංගද මුලින්මලද නෝනක් අපගේ සිදුවේ මේක කිසිසේ නිවන් ලබා ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැහැ ඒක ප්‍රමාණවත් නම් ඔය ටිකකට හරි ඔක්කොම මේ වෙලාවට රහත් කියලා විශ්වාස කරනවා. අනේ නෑ ඔක දේවා සංඥාවට සීමාවක් තමයි. ප්‍රඥාවේ සංඥා. ඊපස්සේ ඒ සුතමේ වශයෙන් ඇතිකරගත්ත ඔය සම්මාදිය අපි චින්තාමේ නැත්නම් සුදුක ප්‍රඥා ජීවිත ප්‍රඥා චින්තාමේ ප්‍රඥා කියන වචන පාවිච්චි කරගෙන විශේෂයෙන්ම ජීවන විද්‍යාවෙන් කොටස් කරනවා. එතකොට අපි තීරණය කරන්න ඕන අපේ නුවණින් බහගන්න ඕන මේක මොනවද? උදාහරණයක් විදිහට කරනවාපේ. අපි කියන්නේ අනිත්‍ය ප්‍රාණාපාතන වචන තුන බාස්ව. අපි කියන වේදනාව අනිත්‍ය වේදනාව දුපරිණත අනාත්මයි. සුඛ වේදනා දුක දුක කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ සුඛ වේදනා සැප වේදනා දුක කියලා කියනවා. මම කියනවා මේ අනිත්‍ය වේදනා දුක දුක. මෙයාට ප්‍රහේතුම හිතට හදිනවා නම් අවබෝධ වෙනවා මොනවා මේක සම්පූර්ණ ශක්තිය මේ සුඛ වේදනා මිසක වේදනා නියම වශයෙන් දුක පිළිගන්න කියන ප්‍රහේතු අවබෝධය සමාධි පිටට වැටෙනවා අනේ එතකොට තියෙනවා සමාධි පිටට අවබෝධය නැත්නම් පිටින් මාර්ගය ඒ සංකල්පයේ වශයෙන් අපිට ගන්න ලබන නැත්නම් සීමිත ප්‍රඥා සීමිත ප්‍රඥා වශයෙන් නැති කරගත යුතු ඒ ප්‍රඥාව මේ ආයතනින් නැති කරගත යුතුයි. මේ අද පිළිපොන නම් මට ඒක කියන්නේ. මේක තමන්ගේ ප්‍රඥා සිදුමනේ කරනවා තුනේ කර සම්පූර්ණතාවයට පත් කරගන්න ඕන තමයි විශේෂ ඒ වගේම මේක මෙන්නමයි කියන අවබෝධය ඉස්සෙල්ලා මේ සංස්කාර වල රූපේ මේකමයි වෙන ආකාරයකින් නිවිගෙන සමාජයට වෙනවා. කවුරුත් කිව්වත් එකයි මේ විදිහට නොකියවත් එකයි. බුදුහාමුදුරුවෝ කිව්වා නොකියවත් කොට ජීවන බලන්න අපට බැහැ. අපගේ ප්‍රශ්නාව තුළ අපගේ පද මේ ධර්මයේ ආකාරයෙන් පැහැදිලිව සමාජ අවබෝධයක් ඇති වෙන ආකාරයෙන් ඇති කරගන්න පුළුවන් අන්න ඒ ප්‍රශ්නාව සම්මේ ප්‍රශ්නාව මේ විදර්ශනා භාවනාව තුළින් මහත්යෙන් උත්මත කරගන්න තියෙනවා. මේක නම් ගුවන් ලැබෙන්නේ නැහැ. ඔකට සාමාන්‍යයෙන් අපි කල්පනා කරලා නැතිසලා අපේ මානසික දැකනා කාර්යයන් ගමන තියෙන කෝයි ඉමන් ලබන්නට බැහැ. නිශ්චල භාවනාව කියන්නේ ජීවනය කරගන්නා ලද ප්‍රඥාව. මේක ප්‍රඥාව භාවනාවේ මුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රඥාවක් බවට පත් කරගන්න. අර්ථකථන අන්න ඒ සමයේ තුලින් තමයි අත්දැකීම තුලින් තමයි අපේ මනස එතකොට මේ භාවනාවේ ඉතින් භාවනා කරනවා විදර්ශනා භාවනා කරනවා කියන්නේ අනිසිත නෙවෙයි. අර කියන පංචස්කන්ධ නාම රූප ආයතන ධාතු පටිච්ච සම්පදාන කරවපත්‍යන්නේ ලක්ෂණාන අනිත්‍ය දුක්ඛනාත්ම ඇති ලක්ෂණ ධර්ම මාර්ගාන්තර පදහතර ඒවාගේ ධම්මතාවකත්වය ඒවා පිළිබඳව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විචාරාවල ප්‍රමාණවත් ඒක පමණයි නෙවෙයි ඒකව යහකට ගොඩක් වශයෙන් කියනවා ඒ ඒ අපායන් අවබෝධ කරගෙන ඒ කෙනෙක් දක්වා සත්‍ය දැකලා සම්මා දිට්ඨිය අවබෝධය සම්මා දිට්ඨිය කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම සම්බන්ධ උත්සාහය කියනවා විපස්සනා භාවනාවයි. දැන් මේ මාර්ග විපස්සනා භාවනාව කියන්නේ මොකක්ද? මේ කියන සම්මාදිට්ඨිය අපගේ හිතට නිකම් වෙන අර මහා කණිකක් භාෂණය කියනවා කියන දැනුම් ගැනීම ප්‍රශ්නවල දැනුම් ගැනීම කියවට කියන්නේ කිසිම ධර්මයක් නැහැ කිසිම සම්මාදිට්ඨියක් නැහැ කිසිම ධර්මයක සම්බන්ධයක් කියනවා නැහැ කිසිම පඤ්ඤා මුත්‍රේ වන්නේ නැහැ පඤ්ඤා බල ධර්මයක් කියනවා නැහැ ඒකකට මේ මාස මේ ජීවත් කිසිම ධර්මයක් නැහැ ඔබට අපි මුළු මුසිපරිදි මේ ඇට එක්මින් පුරන්න සුතමේ ඥානය හිත ගැනීමට අවශ්‍ය කාරණා පමණයි. ගැඹුරුනේ නූගන් අත්මාසේ සෝවාන් මට්ටමට අවශ්‍ය කරන කිව්වම මතක නැති කියලා මම කියනවා. කලින් දැන් වල නම් ටිකක් ගැඹුරට ගැඹුරට කියනවා. ඒවා කියන්නේ මෙතරම් ප්‍රයෝජනයක් නැහැ බොහෝ දෙනෙක් දුක්ඛිලා කරන්නේ කියලා. ඒ නිසා නම් නොතේරෙන ධර්ම ගැඹුරට කියන්නේ සරණක් වලට මෙලයි තේරුම් ගැනීමේ ශක්ති ප්‍රමාණයට පමණක් කොටු දෙන ධර්මයක පමණක් තියෙනවා. මේ සම්මාදිතේ කියන වචනේ පමණක් මම විස්තර කළා ඒකට මාතෘක කරනවා. සූත්‍රයේ ගන්න සම්මාදිතේ පිළිබඳ විස්තර කරන සූත්‍ර දෙකක් අවශ්‍යයි. ඉතින් මේ සම්මාදිතේ මා ධර්ම සමානකයට ඒකාකාරතාවය ඉස්සරහට අවුදායක් වශයෙන් මම විස්තර කරේ මොකද? ඒකයි විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ නිවන යන අවශ්‍ය ප්‍රමාණයට අධ්‍යාත්මයේ සෝවාන් වන්නට අවශ්‍ය ප්‍රමාණයට දැනුම ලැබුණ හොඳම ප්‍රමාණවත්යෙන් හැදීමේ පිළිතර. සාමාන්‍ය සාමාන්‍ය දැනුමක්. මොකක් සම්බන්ධවද? ටිකක් කන්නේ හොඳයි කියන හැඟීමෙන් දෙක අපි ඉතිරි කරන්නේ. දෙවියන් ලක්ෂණ මේ කරන්නේ කියන්නේ සමස්ත පුරිකරණ ගම්බීර වූ දෙයක්. ඒකම අපේ පඤ්ඤා කොයි ආකාරයෙන් දිනු කරලා තියෙනවද කියන හැඟීම මේ ඇතුළට ගැදෙන්නේ. තමයි විතර කතා කරනවා කියන්නේ. නැත්නම් නිකම් පොරට බහනා කරනවා කියලා කනා බලන කරනවා කියන යාඥා කරනවා කියන්නේ. ඒක මක්කව අවශ්‍ය දෙයක් ඒක ප්‍රඥාවෙන් තමයි කරන්නේ. එතකොට අපි ළඟ සතියේදී නාම රූප ගැන නෑ විස්තරයක් කරනවා. කර්මස් දුරු සුළු විස්තරයක්. මේක තමයි කියන්නේ අද නාම රූප ගැන වචනේ කියන පමණ නෑ කියලා පාළුව වශයෙන් භාවනාවේ නිමග්න කරවීමට කරන්නේ. එතකොට නාම රූප පිළිබඳ සරල අදහසක් නායක විස්තරයක් හෝ ඒකේ නියමාත්මක ලක්ෂණයක් නෙවෙයි අධිපත්‍යයක්. මේ අන්‍යයන් හැමතේම දන්න තමයි දෙන්න තියෙනවා. ඒක අපි කියන රූප කියලා. තමයි සිද්ධ තියෙන එක ගැන නම්. ඔය ගැන මට කියා ගන්න දෙන්නේ. ඒක මොකක්ද? රූපේ කියන්නේ සිද්ධ නාමයේ කියන්නේ. ඒක මොනකෙද කියන්නේ? ඔය එක ඔය අදහස් දෙක පමණක්වත් දැන් මට ලබා ගන්නත් ඒ සමාන වෙනවා. බොහෝ දෙනෙක් රූප කියනකොට අදහස් කරන්නේ ඇහැට පේන රූප විතරයි රූප. නෙමෙයි. ඇහැට නොදෙන රූප තියෙනවා. දැන් පතරේ ආපෝ තේජෝ ආයතන තේජෝ කියන එක මේ සූත්‍රය කියන එක අපිට ඇහැට තියෙනවා. නමුත් මේ එකක් තියෙනවා. වායෝ කියන පොළොව තියෙන අපිට ඇහැට තියෙනවා. නමුත් වායෝ කියන මොකක්ද තියෙන්නේ? ඊළඟට අහට ඇහෙන ශබ්ද මේක ඇහැට තියෙනවා. නමුත් ශබ්දයේ කියන රූපයක්. නාසයේ තියෙන ගඳ සුවඳ ඒක අපිට තියෙනවා. ඇහැට තියෙනවා. ඒකත් රූපයක්. මොකද දැනෙන ප්‍රශ්න ඒක අපිට තේින්නේ නැහැ දැන් ඕනම දෙයක් යම් දෙයක් දැකපු දෙයක් දකින්න පුළුවන් ඒක වෙන පස්සේ අපිට තේින්නට ගන්නවා ඒක නිවිලා මේ රසය සූපේ එතකොට හැම දෙයක්ම රූප පමණක්ම නෙවෙයි රූපය ඒක අපේ යන්නේ මට කරනවා ඒ තමන්ගේ අනුරූපයේ සිත නාමයේ මේ දෙක දැනගන්න මතකයි ඒක ඇහැට පේන රූප පමණක්ම නෙවෙයි රූපය සිත හැර අනිත් ඔක්කොම ධම්ම රූපේ කියන නාමයේ කියන එක තමයි උඩට. කියන්නේ අන්තයක්. සිත හැර අනිත් ධම්ම ඔක්කොම රූපේ කියන නාමයේ සිත හැර අනිත් ධම්ම ඔක්කොම සිතෝ ඉඳලා සිදුවන බාර අනිත් ධම්ම ඔක්කොම රූපේ කියන එක තමයි. එතකොට මේ නාම රූප වෙනකන් භාවනා කරන ආකාරය තමයි අපි කියන්නේ. ඊට පස්සේ මේ විදර්ශනා භාවනාව මේ ස්ථානයට ගමන වෙන භාවනා සම්බන්ධව උදාහරණයක් දෙන්න පුළුවන්. සමාධිය දිනු කරලා ධ්‍යාන ලබා ගැනීම, ඒක මාර්ගය ලබා ගැනීම ඒ අයනේ ඉස්සලම අපි භාවනා කරන ඒ අයට මේ හැමෝටම කරන්නට බැහැ. ඒක ඒ අයගේ සියලුම මාර්ගඵල සඳහා අනුගමනය කළ හැකි මාර්ග බුදු දහම මහත්මයා කියන්නේ කරන මාර්ග. ඒක න්‍යායදී සමාජය කියන්නේ ඇති ගැන අවබෝධයක් ඇති කරගෙන කර්මාසාධන වෙන සිටින ප්‍රමාණය. එතකොට බුදුදහම මහත්මයා කියනවා කියන ප්‍රමාණ විශේෂෝත්‍රයේ දෝෂයක් තියෙනවා. ධ්‍යාන ධ්‍යාන ඇසුරු කර නිවන් යන ආකාරය විස්තර කරන එකයි ධ්‍යාන නිශ්චිත වෙන්නේ. අනුතරයි නාම කාටේ තියෙන්නේ. ඉතින් දෙතෙන්නු කරපන්න තමයි කියන නිසා ආත්මයන් බලන්න. ඉතින් යන මහන්සි ප්‍රකාශ කරනවා. මමනේ මේ ප්‍රථම ඥාන නිසා සෝවාන් සතරදාගාමී නාගාමී ආරගෙන මානසිකව දැනෙන්න පරහත් දැනෙන්න ආත්මයන්සේ කරන්න පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා. දෙතියන් ඥාන විකේ ආඥාපයන් විකේ ඥාන නිසා ආත්මයන් සම්බන්ධයි.

පළවෙනි අරූපාවට කියන නිසා මම නැහැට පුළුවන් ආසන්න පුළුවන්. දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි නිසා මම නැහැට පුළුවන් ආසන්න පුළුවන්. පරිපක්ෂය නිරෝධ සමාපත්තිය සංඥාවේදී නිරෝධය නිසා මම සංකේතෝ මහත්මයා. එතකොට රූපාවච ධ්‍යාන අතරයි රූපාවච ධ්‍යාන අතරයි නිරෝධාපත්‍ය කරුණු නමයක් ඉස්සර ගන්නත් මේක අමුතුවෙන් කරේ නාමයෙන් පාස්සේ දැක්වෙනවා. නාමයෙන් පාස්සේ නම් කොටස් නමේ නම් ඉස්සර ගන්නවා. එතකොට මුදේ ගන්න එක මේක සම්පූර්ණ කරන්නේ බුදුහාමුදුරුවෝ වචනවල සිහින ආදර්ශය ඉදිරිපත් කරන ඒ අනුව භවනා දිනුවය ඉදිරි මාර්ග පස්සනා අනුගමනය කරගන්නට ඕන ඒ පරිණත ඕන. බුදුචානන් මාර්ගයෙන් මොකද පස්වම් සම්මිතේ දානිස්සය ආස්වාදයෙන් බදාමි ඉස්සපන සම්පූර්ණ සම්පටි සුත්තා. මහණෙනි පළවෙනි ධ්‍යානයේ සාමාන්‍ය ආස්තනය කරලා හත්වෙනි පුළුවන් කියලා යමක් කියවනවා. ඒ සමාධි නිසා දෙති බුදුහාමුදුරුවෝ

ဒီကစေတံမြတ်စွာဘုရားရဲ့ဒေဝသတ္တံတံပါဏိတတံဝါသံတုဒီကံဒီသံဒီကျေစုရဲ့ဆိုင်နေဒီဘယ်လိုပါလဲဆိုတာနဲ့ပတ်သက်ပါစေကံပရမန်သာနာသံပါတိရဲ့ අපි පරිඥානයේ ප්‍රාප්ත වාක්‍යය කරන විට මේ අවස්ථාවේදී පහළ වෙන ඒ කියන්නේ ඥානයේ ඥානයේ සමවැදී සිදුවෙන කොට ඇතිවෙනවා ඒ යටික සත්‍යෝටි රූපකම් වේදනා සංඥා සංස්කාරකම් විඥාන බලන. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්ම ඇතුළේ විද්‍යාවේ සමවැදී සිටිනවා කියලා ඒ කියන්නේ පංචස්කන්ධ ධර්ම කියන අන්නේ ධර්ම ඇතුළේ තියෙනවා. අන්නේ ධර්ම අනිත්‍යෝ දුක්ඛෝ රෝගෝ ගාමසංසාරෝ ආසෝ ආසෝ පස්සෝ පරමදර්ශනතෝ අනත්තෝ සමනපස්සෝ මේ කියන ආකාරයෙන් තමයි විස්තර කරන්නේ. සම්මස්තනේ කරන වගේ විමසන. අනිත්‍යෝ අනිත්‍ය වශයෙන් දුක්ඛෝ දුක් වශයෙන් අනිත්‍යෝ දුක්ඛෝ රෝගයක් වශයෙන් හේතුවක් වශයෙන් මුලක් වශයෙන් ආමාදයක් වශයෙන් අනුන්ගේ ධර්මයක් වශයෙන් ඇතැයි ඉන්දියන් බලෝක ධර්මයක් වශයෙන් අනාත්ම ධර්මයක් වශයෙන් ස්වෝය ධර්මයක් වශයෙන් මේ විලාංශයේ දුක්තරෝක ගන්න දුස්සල් දුරවවා. ඊවසේ සම්මපත්ත සම්මාස්සනය කරනවා. මක්නසෝ යදී දක්ෂමවදී මොකටද වේදනා කරන ආදී වශයෙන් දක්වන දැක්වේ විහාමයේ සංවැදී සිටින අවස්ථාවේ පවතින ඒ අවස්ථාවේ විද්‍යමාන වන පංචස්කන්ධ ධර්මයන් කොයිදෙන්ද අනිත්‍යයෙන් දුක්ඛාකාරයෙන් මොකදින් නැවත නැවත නැවත නැවත නැවත නැවත විශේෂ කරන මිනිසා ဆိုတော့ဒီတန်ဖိုးကြီးဒီတန်ဖိုးပါပဲဒီမှာဘုရားဆရာကလည်းဒီကပ်ပေါ်တော့ဒီလိုသတ်မှတ်နေကြတာဒီကပ်လို့ဆိုတဲ့လမ်းနဲ့ဒီတန်ဖိုးပါပဲအခုဒီဓမ္မယံဒီစိတ်မူလာနာမပတ်သံသာသံတဲ့တဲ့ဒီလမ်းမှာနဲ့တဲ့ဒီစာရေးဒီစိတ်မူလာနာ මුදාගෙන දෝෂයෙන් ගන්නේ කුත්තම් ප්‍රතිවාදේ රාශේ කුතේ ලාංකන්නේ අනිත්‍ය දිවසේ දෙලසීමේ මුදාගෙන අමදාය ධාතුවේ සම්පූර්ණත්වයේ සම්පන්නයේ සම්පන්නයේ දැන් සබ්ද සංහාර සම්පූර්ණ සම්පූර්ණ පරිණාමය සම්පූර්ණ යෝගාවලිය නොනිබා අමද ධාතු නිර්වාණය දෙස සිට යොමු කරනවා මේ සියලුම සංස්කාරය සම්පන්නයේ සම්පන්නයේ යක්ෂයන් සබ්ද සංහාර සම්පූර්ණ සංස්කාරයන් සමන්‍ය කරලා සම්පූර්ණ පරිණාමය සම්පූර්ණ යෝගාවලිය අත්දැකීම් අත්හැරියාවෝ සංනාව ශේකලාව විරාගයේ පස්නාව විදෝණයේ පස්නාව නිවන සාන්තේ නිවන ප්‍රණීතේ කියලා ඉති මේ සෝතක්කදීලෝ ආසහන් දැන් පාපනා කියන්නේ මොකද කියන අවස්ථාවේදී ආත්මයෙන් කරන ගණන් පුළුවන් මොකද ආසහන් දැන් පාපනා තේසේ සමස්තන්නේ නැහැ කියනවා නම් මේ නිරතමලාගේ නායකයන් නම් යා ඒකම බකන ඒ සම්මතාවේ වෙනවා පංචන්නම් ඕනම් භාගයන් සංයෝජනාත්මක පරිච්ඡේදය ඕනම් භාගයේ සංයෝජන වශයෙන් දක්වා ඇති සංස්කාරිතින් සිද්ධාතුල සම්බන්ධ පාරමවල ආමරාල පටිච්චසමුප්පාදයේ සංයෝජන ධර්ම පාඨක සම්පූර්ණ නාතල පංචන්නම් ඕනම් භාගයන් පරිච්ඡේදය උපපත් කෝටි සත්පරිණාමය අනාමත ධම්මෝ තස්මාදෝප නැවත මේ ලෝකයේ නොයෙක් පරිදි සුද්ධාවාසයෙන් බොහෝ දෙනා අනාගාමී සුඛය පරිච්ඡේදය එතකොට පතමන් ජානකේ විචාරය අක්ෂණාන්තයම අදාළේ සුඛෝපනේ සම්පූර්ණයේ සම්පත්තෝත්තම් මේ බලයේ ධ්‍යානයේ නිසා ආශ්‍රයන් සේකාරණ පුළුවන් කියලා මම කියවන මෙන්න මේ අරුණ නිසායි මම මේක කියන්නේ. ඒකේ භාවනාව දිනවයි කියන්නේ. සමාජ සමාධියට පස්සන්න පුළුවන් නම් ඉතාම සරල කරලා සමාධියට මෙතෙක් කියලා අපිට පවතිනවා දැන් පොඩි සමාජයක් පවතිනවා කියලා විස්තර කරලා ඒ සමාධියට පත් වෙන විතර වේලාවක් ඉඳලා ඒ සමාධිය ඉතන අවස්ථාවේම සමාධිය පුදකරන අර ඒ සමාධියේ පවස්නාවට ඇති රූපස්කන්ධයේ මේකේ මේ කියන වේදනා මේකේ සංඥාව මේකේ සංකාර මේකේ විඥානය මේකේ කියලා සංකල්පම පාවිච්චි කරලා ඒ එකේ ප්‍රතිසංයම් වෙන්නේ නැත්නම් අරගෙන අර දීපන් පාදී වශයෙන් පොත් ආකාරයෙන් මෙහෙම කරනවා මොනිටේ ඒකම පැහැදිලි සම්මාදිකයක් ඇති කරගන්නවා යහපත් දැකීමක් යථාභූත නාම දර්ශනයට කරගෙනවා. ඒකට නැන්නේ සිට අයින් කරන නැවත ධ්‍යානය සමාන. නැවත ධ්‍යානය තමයි අමරත අංකාරජාතක ඉස්සන්තරට සම්බන්ධයි. මේකත් සංස්කාර ධර්මය මේ සංස්කාර ධර්මය නැති අමස්තමා නිර්වාණ ලාභ සාන්තය කරන සැකරන්නේ කරන උපන්දනයේ ඒකයි කරන්නේ. ඕක සියලුම මාර්ගඵල සඳහා අනුගමනය කළ හැකියි. ඉතින් තමයි යම් මාර්ගඵලයකට පත්වියන් නම් මේ මාර්ගඵලයේ සම්පූර්ණම ප්‍රතික්ෂේප කරන මේකත් එක මගේ ප්‍රතික්ෂේපපත් වේවා කියන සමාජ අදහෝධ කාණ්ඩයේ උපරිමාර්ගයේ පරිදි සඳහා අනිස්ථාන කරන මේ මාර්ගඵලයේ පත්වේවා කියලා කොයි විදිහට කියන්නේ ඒ අයට පුළුවන් නියමයේ මාර්ගඵල ලැබෙනවා. එතකොට එයා නම් ඉස්සර ගන්න මේ කරුණා දහසක් දෙපැත්ත ඒ ඒ කොයන්ට ආදී උත්සාහයෙන් අපි කලින් ඉස්සර කරලා තියෙනවා. ඒ යන්නේ අන්තයක් නෑ. එතකොට දැන් මේ අනිත් පැත්තම අපි නාම රූප ගැන නාම රූප වෙන කරමින් කරන ලබන භාවනාව ගැන කියන්නේ. සර්වඥයන් දන්නා මේ පිළිගන්නේ නාමය ගැන සිටේ. සිතවල අනිදම්මකම රූපේක මනසට ගන්න මේ දෙක පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට තියෙනවා. දැන් අපි බඳිනකොට අර දෙක දකුණටයි වම්මට එකට කියලා යන්න ඕනේ බඳි. ඒක දකුණට දෙනයි වම්මට වෙනයි. මේ දෙක දෙකක් දෙකට දැක්කනවා. ඒ අද්දේ අපි ඉතිරි කරලා ඒක මොකදලා කියන්නේ වදිනවා වදිනකොට මේක දක්වාදේ මොන වම්මදේ කියලා පැත්තකට අදිනකොට ගන්න පුළුවන්. අන්න ඒක මේ භාවනාවෙන් මේක රූපය මේක නාමයක එකකට සතුටාවන්නට පුළුවන් වන්නට පුළුවන්. ඔන්න පුළුවන් තමයි ශක්තිය දෙනා නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප ප්‍රේමයෙන් දැකීමට හැකි මූලික හේතුවයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ අදහස්. නාම රූප දෙන්නකින් අවබෝධ කරගන්නට හැකි දුර අන්නේ මොන කියන ආකාරයෙන් අපි භාවනා විදර්ශනා භාවනා කරන්නේ. දැන් අද මේ කියන භාවනා ක්‍රමය දැන් මේ කීපකම මේ ඉස්සන මාර්ගය මේ ඕන බලනවා කරන්නේ කියලා. සමත් භාවනාව කරන ආනාපාන කරන්නේ දැන් බලනවා කරන්නේ. මොකද සමතයන්නේ මේක නිවනම කියන මාර්ගය. ඒක නිසා අපි මේ ඉන්නේ භාවනා කරන අනුගමනය කළොත් මේ ධර්මඥානය ප්‍රත්‍යක්ෂ සමාවිත තිබාරයක් තියෙන බලන්න බලන්න පුළුවන්. මුස්ලිම් පරිසරයක ඒක නැත්නම් ඉතින් අල්ලාහ් උදාහරණයක් තමයි කියලා මේ පිළිපැයි කියනවා. බෝධිය කියන්නේ මම අරගෙන මන්දිරවල පහළ දෙන්නේ තවත් කෙනෙකුට කියන දේ. එකම මෙලකට සම්බන්ධ මහා නමයන් තවත් සීයක් මම ඇත්තටම බණාඥයන් දවස් ගන්න වගේ ජීවිතයක් පිටත් කරනවා නේද ඒක. ඒක තමයි හැදෙන්නේ. ඒ වගේ අපි බණා බණා සහභාගී කාය පරිපූර්ණ කුණිතවද කරන්නේ. අපි ඒක නම් කිසි අත්දැකීමක් ලබන්නේ නැහැ. ඒ අත්දැකීම දෙන්න නම් මුලික පරිදි ඉස්පර්ශන උපන්පත්. බුදුරජාණන් වහන්සේගේ අදහස් උන්වහන්සේගේ සෝත්‍රවලට පැහැදිලි. උපදෙස් මත පිළිතර තමයි මේ දේශනා ඉදිරිපත් කරන්නේ. මේවා දැන කිසිම ධර්මයක පිළිබඳ කරන දේශනා නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උපදෙස් මත පිළිතර කටයුතු කරන අපට කවදාවත් බාර දෙන්නට හේතුවක් නැහැ. එතකොට මේ භාවනාපන්ති අපි මුලින්ම මෙතන හැමදාම පවත්න්නේ සාමාන්‍ය ඉතතනක භාවනාපන්ති මා පවත්න්නේ ආනන්ද ප්‍රමකාශීමාවක් කියන පමණයි. මොකද පොඩ්ඩක් ඔයාලා දැන් අවුරුදු තුනක් කරලා කිසිම වැඩක් නැහැ දෙවෙනි අවුරුදු තුනෙන් අවුරුදු. පළවෙනි අවුරුදු ප්‍රතිඵලයක් ගන්න දෙන්න ගන්න ඊට පස්සේ දුන්න ඔය නිකන් එනවා යනවා තමයි. අනිත් එක වෙනස් පැත්තට දෙනෙකුට අපිට උපකාර ගන්න පුළුවන් එක තැනකටම පොඩි එකක් ඉඳලා යනවා නෙවෙයි. මේ පංචයන් පටන්ගත්ත වෙන ස්ථානයක විශේෂයෙන්ම ධර්මායතන මාර්ගම් පවත්වන්නේ පංචේ තමයි මම මෙතන ඉඳලා මේ න්‍යායයේ සුනන්දරයි. ඒක නිසා මේ කතාව නෑ. ප්‍රසන්නකේ බලවත් සුනන්දරයි තමයි. අපගේ ශීලය මෙය ලබා ලබා ඉක්මන ඉක්මනට කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ සඳහා තමයි වදන්. ඒ නිසා ප්‍රවර්තන විවරට උද්‍යෝගමත් උනන්දුවෙන් යුතුව මේ ධර්මය අපි අත්දකින්න ඕන මේ ධර්මය අපි අවබෝධ කරගන්න අපට පුළුවන් කියන හැඟීමේ පිටකයක්. ඉතින් භාවනා විතරම දෙකම කරගෙන යන්න ඕන. ඒතකොට නාම රූප දැන් අවබෝධයක් නැහැ නේද? කියන්නේ දුකේ සිට කරනාන්නේ නැහැ මොනවායි. මේ දෙක වෙන් කරන ආකාරයෙන් කොහොමද භාවනා කරන්නේ? එහොමයි පොර කොට සිදු කරලා. අද තමයි මම පොර කොට කරවන්නේ. ලබනකට කියන පොර කොට න්‍යායම කරන්නේ. මොකද මේ ඉස්සර ක්‍රියාත්මක පොර කොට කරවන්නේ නැහැ කවුරුත් නැහැ. තමම කරන්නේ. ඒක භාවනා කරන අම්මයි තමන් තමන් මේක කරන්නට පොර කොට නේ තමයි තාක්ෂණය. ඒක තමයි පොරොත්තු සිදු කරන්නේ ලබන කෙනා පොරොත්තු කරනවා තමා කරන්නේ ඉගෙන ගන්න එක කරන්නේ නැත්නම් ඒක කවුරුහරි ඕපෝයින් එක තෝරගෙන උපකාරයෙන් කරන්නේ තමයි දෝෂයන් ගන්න කියලා නම් ඒ පොරොත්තු සිදු කරගෙන ඉවරලා මාගේ මේ සම්මානකදී වෙන විදිහට සම්පූර්ණයෙන්ම මනසින් සිදු වෙනවා මේ කියන කාරණා හොඳට අවබෝධ කරගන්න සමහර කෙනෙකුට අදම උනත් අවබෝධයක් ගැටීමක් ලබන්නට පුළුවන්. පාරමී ගුණ පාරමී කියන්නේ සම්මාසතිය සම්මා සමාධි සම්මාදී කියන අංග අධික බවකින් හෝ මෙවරේදී අවශ්‍ය ප්‍රමාණයට ප්‍රගුණ කරලා තියෙනවා. අදම උනත් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේවා දිනනවා නේද? සත්‍යයේ සම්මාසයේ වෙනකන් අභ්‍යාසයක් තියෙනවා සමාජයේ ඇඟ මතින් සිදුවෙන යන සමහර දෙයක් කියනවා මේ කියලා කරන්නේ මට හිතාගන්න බැහැ ඒක කරන්නේ මතු පිටින් නැගලා බලන්න සිත පහළ පහළ ඉඳේ උපදෙස් දෙකට පාදේලා පන්නේ මේක කරන්නේ බැරි කියන එක මට හිතාගන්න ඒක කරන්නේ අද මම නතරන්නේ ඉස්සලා අපේ පොත් සමාජයේ ඇඟ දෙක සිටින බලලා විශේෂ පාඩේ දක්වනවා. එක පැත්තකින් සිත ගෙනියන ඇඟුලි මුලින්ම ඒ දෙක පිටින් බලන බලන පහත් පහත් යනවා සමාජය. එයාට මෙයා බලන්නේ මේ ළඟ දෙයින්ද විතර ඇඟිලි දෙකද පිටින් මොන බලන බලන යනකොට සමාජය. ඔහු සුවපත් ඒ කියන්නේ පැත්තකින් අනිත් පැත්තකින් දෙකේ. මේක නම් බාධායක් තමයි පසුව. දැන් අපි මේ ඇද කියන්නේ රූපය. සිත කියන්නේ නාමයේ කියලා අවබෝධය දැනෙන. ඒකෝද මේ අපි උඩින් ඇඟෝනේ මේක දෙන්නේ. ඒ නිමින සිත මොකද ඒ නාමයේ කියලා තමයි මේ තමයි නාම. දැන් අපි බලන්නේ ඉතින් ඇඟ ඒ බලන ඇඟ තමයි රූපය. මෙන්න මේ අවබෝධය ඇති කරගන්න විනාඩි 10ක් විතර. ඒ ඒ අවබෝධය ඇතුව මෙන්න ඇඟ මේ තුමා පිටකින් මේක තමයි මේක තමයි නාමය මේක තමයි රූපය. මේ විදිහට විනාඩි 10ක් පාරමු කරන දේලා වස්තර. මේ අතර සත්‍යයක් වෙනවා කියනවා. මේ සාමාන්‍ය දර්ශනයෙන් ගන්න. එක පාඩයක් ලොකු සත්‍යයක් නේ. ඒ සත්‍යයක් දැක්කම මේක තමයි රූපය. සත්‍යය. ඒ කනක් රූපයක්. ඒ සත්‍යය දැනගන්න එක උදා පහක් ඒක තමයි නාමය. කියලා ඒකත් අවබෝධ කරගන්න. අපි නම් භාවනා කරනවා අත් වෙනවා, සද වෙනවා, මුදිනවා, අඹරනවා වැනි ශරීරයේ පීඩාවක් සත්‍යයක් තමයි. ඒ වත්තන ශරීරයේ කොටස දෙකව තමයි යොමු කරනවා. ඒ වත්තන එක මොකද අපේ දැනුමට දැනුමට නාමයක්. නාමයේ සහ රූපයේ වෙන් කරනවා. ඉතින් විතර විතරක් භාවනා කරනවා. ඉතිරක් තමයි දබන්න. අර මම දක්වන කියන භාවනාව. වම් කකුල දෙන්නේ කකුල වම් කකුල දෙන්නේ රූපයක්. වම් කියන දෙකේ සම්මත. දකුණ කියන කකුල භාවනා රූපයක්. දකුණ කියලා කියන්නේ කිසි. එහෙනම් එතකොට නාම රූප පිළිබඳ සත්‍ය අවබෝධයක් ඇති වෙනවා. යම් මොකක්ද මේ? අන්න ඒ විදිහට දැන් ඇඟේ මනසේ දෙක දෙන්නේ යන විදිහට රූපේ නේගේ නාමයේ නේගේ කියලා පොතේ ඒ ඇඟ මතු පිටින් සුද්ධ කියන නාමයේ රූපයේ දෙක හදලා දැක්කම පස්සේ දැන් විශේෂිත පාඩකකින් ලැබෙනවා. ඒකත් කියනවා. අර ඉන්නකේ ඉන්න ඉන්න තිබුණ පිටක මොන නලල දෙකක් පස්සේ මාගේ හදිසි තමයි තෝරගන්න තියෙනවා. යම් බලන්න බලන්න පාඩකයක්. අර කුඩු මුලින් පහළ වෙන්නේ පහළට පහළ යනකොට ඒක තමයි අනිත්‍යය. ඒක අනිත් පැත්තට පහළ පහළ යනකොට අර මුලින් මුලින් ළඟට සිදුවේ නැති නැති යන මේකත් දකින්නට පුළුවන් නම් බොහොම හොඳයි. දැන් මේ කාර්යය කරනවා නම් දක්න දෙන්න යනවා දෙලක්ම දෙන්න යනවා. ඒක මොකද දෙලක් සංස්කාර ගන්න මේ සංස්කාර නැති වෙනවා දැන් මේ කාණික යනවා කියලා මෙන්න කරන්නේ. ඒකේක නාම රූප වෙන් කරන විදිහට අපියක් තියෙන නාම පාඩක ඔබ කරන්න ආනාපානයේ දේශකල ආනාපානයේ පාඩක කරලා මේ නාම රූප දෙකෙන් විදර්ශනා භාවනා ඉන්දිය කරන ආකාරයක් විස්තර කරනවා. ඒ කියන්නේ නාම රූප ගැන විස්තරයක් අවබෝධයක් නැතුව අපි ආනාපානයම පාඩක කරන නාම රූපයෙන් කරන භාවනා කරන ජනකේ සංකල්පනාවත් ප්‍රඥා බෝධ නොවෙන්න අපි හදන්නේ සම්මා සතිය කියන්නේ සමාධිය කියන්නේ ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන ආකාරයට සරල අභ්‍යාසයක්. ධර්ම සතිය ලක්ෂණය පූර්ව ප්‍රතිසුද්ධ කරන තමයි මේ අනුමානකේ හිත දෙන්නේ. හිත දුක්මල අනිත් බලන්න ඉතින් පහළ කියන පාඩයක් ගන්න. ඒ දෙක හොඳට කරන වශයෙන් පිළියම් නැතුව සිදුවන කරුණාවට වෙන අරමුණක් ගන්න දෙයක් තියෙනවා නම් මාර්ගපත් මේක අප මේ දක්ෂ අමාරුයි. ඒක දැනගන්න ගන්න ඕනේ. ඒක තමයි අවබෝධ කරගන්න පස්සේ උදපැත්තේ මේ හිතේ ඉන්නේ ඊයේ ඉඳන් පහළ වෙන සිතුවිලි සමහරවිට පහළ යනදී නැති නැති වෙන ආකාරයේ දකින්නට පුළුවන් නම් දකින්නට දකින්නට කියලා නෝට් කරගන්න පුළුවන් වෙන සිතුවිලි නම් ඒ අනිත්‍යතාවය දකින්න. ඒක දැන් කටයුතු කරන දැන් බලන්න. හොඳයි දැන් පොරොත්තු සිදු කරනවා. පොරොත්තු සිදු කරන ආකාරය ගැන දැනගන්න ඕන. දැනීම කරන්න පුළුවන් ප්‍රතිශිත පොරොත්තු සිදු කරන බලන ගන්න පොරොත්තු පාඩම. දැන් කල්පනා කරන දීපමාන ප්‍රජානාංශයේ පැතිරෙනවා. මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ භාගවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරනවා මාගේ නමස්කාර වේවා ප්‍රාර්ථනා ඒ බුදුරජාණන් වහන්සේට සමාගයේ ජීවිතය පූජා කරන මාගේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් මේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා පූජා වේවා එතකොට මේ දේශ පූජා මේ කුසලයේ බලයෙන් මගේ භාවනාවට යම් පරිපූර්ණයක් නැත්නම් ඒවා දුරුනා නැති වූ භාවනාවෙන් සාර්ථක කරගන්න මට ගන්න හැකියාව ලැබෙනවා කියලා. දැන් මුතුනාම මේ පරිදම් මුතුන භාවනාව සඳහා. සාමෝ භාවක සම්මාසී ඔබ වහන්සේ අදවත් සම්මානීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නාමවතේ Thank you.

လက်သားစာရင်းကိုအာနာမည်ကိုဆောင်းနေတဲ့ဒီဒီရဲ့ဒီဒီမှာအာရတိဝတ်မှာပါတယ်ဒီလိုမှသိတော့အာမဒီကိုပါဒဝါလူကြီးကနေဒီလိုအဆူကိုသိတာမှန်

ච සංකේයෝ මේ මොනසකොටින් සුවිනතරං නිරන්තරං නිරන්තරං ဒီနေ့ဒီနေ့ဘုရားရှင်ကိုသာပါတိစေရခြင်း မေတ္တာတိတိတေဒီမေတ္တာတိတိမတ္တပဝါမေဒီမနပရိတိဘာဝရဏဒုညံကံတေဒီတိသေတေယံဘောတိပဏ္ဏမေယေမေတ္တေနနတ္တပုတေပဏ္ဏပရိယေတိတိတေအာမနာ අන්තනක සිටුකෙන් නිවිලෙනක මෙන්නකනම්ල කොටක් පොදින සමාන සමාදකෝ නිබලතරේ අපේ කරුණා මේ දෙකාදී විවිධ අපරිමිත කොට සමාජීය විද්‍යාවේ යම් වගේ ප්‍රශ්න විශේෂ සමාජීය

දේශිකානත වඩා වරුදින් ධම්මරණේ කරන්නේ යත් සංකේත වඩා